හිත මිතුරනි අපි අද භාවනා වැඩසටහනේ සතිපතා පවත්වන තවත් දිනයක් විදියටයි කටයුතු කරගෙන යන්නේ මේ අද දවසේදී මම විශේෂයෙන්ම භාවනාව සම්බන්ධයෙන් කාරණාවක් කතා කරන්න කියලා කල්පනා කරේ නෑ හැමෝම මයික් ටික ඕෆ් කරගන්න තමන්ගේ මේ අපේ සංජීව අද මොකද්ද මොකක් හරි භාවනාව ගැන අපි මෙහෙම කතා කරමුකෝ තමන් කරන එකිනෙක කෙනා කරන භාවනාවල සම්බන්ධයෙන් තමන් හිරවිලා ඉන්න තැනක් ගැන කතා කරන්න හොඳයි මොකද දැන් පහුගිය දවසක ඇතර ලසිත් කතා කරා කතා කරලාට පස්සේ බලනකොට එයා ඒ කාරණාවක් හරියට තේරුම් ගන්න තිබුණේ අපි කියලා තිබුණා ඒක ඒක තේරුම් ගන්න තිබුණේ පස්සේ අපි ආයෙ විස්තර කරා අන්න ඒ හින්දා මම කල්පනා කරනවා තමන්ගේ භාවනාවක් දැන් වැඩෙනවද නැද්ද කොයි වගේ තත්යකද ඒක තියෙන්නේ ඒ කොයි තරම් කාලයක් තමන් යොදවනවද කියලා නැත්නම් ඒ කියන තමන්ගේ භාවනාව ගැන තමන්ට තියෙනවා නම් ගැටලුවක් ඒ විදිහට අද ටිකක් වෙලා කතා කරලා අපි භාවනාවට යමු නම් හොඳයි කියලා. මේ ඒක කියන්න බාන්න අපි ගත්ත විරාජකද කටයුතු. ස්වාමීන් වහන්සේ මේ මේ දවස් ටික එහෙම මේ වෙලාවක් යොමු කරගෙන කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. කලින් ටිකක් මම කරේ ආ- ආනාපාන සතිය තමයි. ඒක මට ටිකක් වැඩෙන ගතියක් තියෙනවා. ඔව් මේ ම්, ඒකේ අර අ, නාසිකාග්‍රේ අ, හුස්ම රැල්ල වදින විදිහ ඒක තමයි අර අ, වෙනස් වෙනවා කියන එකත් මට එච්චරම අ, හරි ගියෙත් නෑ ස්වාමීන් වහන්සේ. ඊට වඩා අර අරක පහසෙන් කරගෙන යන්න පුළුවන් කියලා හිතෙනවා ස්වාමීන් ආ ඒ ස්වභාවය තියෙන්නේ. එතකොට ඒකේ අපිට දැන් මෙතන මම අද උදේ ආනාපාන සති භාවනාව කරා. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඔය කට්ටියට මේ ඒ කියන්නේ ඔය කට්ටිය වෙලා ටයිම් එකක් වෙන් කරගන්නේ ඔකට. කොහේ හරි මට වෙලාවක් හම්බුනාම භාවනාවක් කරනවා කියලා ඔය අය ඉන්නේ. එහෙම නෙමෙයිද? දැන් ඔය විදිහට දැන් ඒ ඔතනයි ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි අනිත් ඒවට ඔක්කොටම අපි වෙලාවල් දෙනවානේ. මේ අර වැඩේ මට මේ වෙලාවට තියෙනවා, මේ වැඩේ මේ වෙලාවට තියෙනවා, මේ වෙලාවට රස්සාවට යන්න තියෙනවා. අපි ඔක්කොටම වෙලාවල් දීලා තියෙනවා. භාවනා කරන වෙලාව ගැන ඇහුවොත් ඒකට අපි වෙලාවක් දීලා නැහැ. මෙන්න මේ වෙලාවට භාවනාව තියෙන්නේ කියලා අපි ඒකට ඒක වෙලාවක් දීලා නැති එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක බලන්න ඒකට වෙලාවක් දෙන්න බලන්න. හරියටම නැත්තම් මෙන්න මේ කටයුත්තට පස්සේ කියලා. දැන් අපි අපේ තියෙන සාමාන්‍යයෙන් උදේ 4:00ට විතර ඇහැරෙනවා. ඇහැරලිවලා ඊට පස්සේ පහට භාවනා කරන එක තමයි තියෙන්නේ. 4:00ට මුයිට පස්සේ මූණ කට හොදගෙන දත් මැදලා එහෙම කරලා පහට ඇවිල්ලා භාවනා කරන එක. එතකොට ඒක ඒක දිගටම ඒ විදිය තමයි. ඉතින් කලාතුරකින් මොකක් හරි කොහේ හරි ගමනක් ගිහිල්ලා එහෙම වෙලා හතරමාට හැරෙන්න බැරුණොත් මිසක් නැත්තම් හතරමාට හැරෙනවා ඊට පස්සේ ඇහැරලා ඉවරලා තේ බොනේ මොකවත් ඒව නැහැ. මුණකට වදගත්තා ඊට පස්සේ ඇවිල්ලා ඉඳගෙන භාවනා කරා. එතකොට ඒකට හැම වෙලාවෙම වෙලාවක් තියෙනවා. පැහැදිලිද? ඔය කට්ටිය ඒකට වෙලාවක් නොදෙන තාක්කල් ඕක සිද්ධ වෙන්නේ. වෙලාව දෙන්නත් හොඳම වෙලාව උදේ. මාත් හොඳට බලලා තියෙනවා මම දැන් මම හවස එහෙම කරන්න කියලා ඉතින් ඉන්නවා සමහර ලාවට ඊට පස්සේ ඒකට වෙලාවක් දීලා නැහැ. හවස මෙන්න මේ වෙලාවට කියලා නැහැ. වෙලාවක් දෙන්න අපහසුතාවයකුත් තියෙනවා හවස ඇත්තටම දැන් මේක එක කටයුතු තියෙනවා සමහරලාවට ඊයේ ගිහින් පිරිත් කියන පිරිත් කියන තිබුණා අතනේ පළේටෙකුට ඒ පිරිත් කියන එකකට ගියා ඒ වගේ කටයුතු වලට යන හින්දා මේකට හවසට හරියටම වෙලාවක් දෙන්න බැරි ප්‍රශ්නිකුත් එනවා. තව ගොඩක් දේවල් තව ගොඩක් කටයුතු තියෙනවා හවසට කරන්න. මේ ඉතින් එතකොට මම දකිනවා ඒකට වෙලාවක් නොදෙන හින්දාම ඒක අතපසු වෙනවා. ඒක අතපසු වෙනවා. පැහැදිලිද? විරාජ්ට තියෙන්නේ ඕකට වෙලාවක් දෙන්න ඕනේ. නිදාගන්න කිරිද විරාජ්? සාමාන්‍ය සාමාන්‍ය මම 9:00 විතර වෙනකොට හරි නිදා ගන්න බලන ගොඩක් දවසට මොකද වැඩ කරනවා <laughs> හොඳයි 9:00 නිදා ගන්න කියන්නේ ඔය රටේ මම දන්න අනිත් හැමෝම නිකන් 11 වෙනකන් වීදිනේ කියලා නිදා ගන්න අවසරයි සමන්නස දැන් මට නම් ඕකට දෙයක් එකතු කරන්න තියෙනවා ඒක ඉතින් එච්චර එන්කරේජින් දෙයක් නෙවෙයි ඇත්තම ඊවත් සමන්නස දැන් ඔය වහන්සේ කියන විදිහට මම මේ සැරේ ලංකාවට ගිහිල්ලා ආවටත් පස්සේ දැන් මම විටින් විට භාවනාව කරගෙන හිටියා සමන්නස කියන්නේ පිළිගන්නේ නැතුව ඒ වුණාට නෑ නෑ මේක දවසේ වහන්සේ කියන වගේ වෙලාව වෙන් කරන්න ඕනේ කියලා මම ඇත්තටම සමන්නස උදේ හැමදාම පාන්දර පහට නැගිටලා කරන්න පටන් ගත්තා පටන්ගෙන ඒ ඒ පටන් ගත්ත ගමන් ස්වාමීන් වහන්සේ එතකොට මේ මේ කියන්නේ ඒක මේ මේ වෙන බලපෑමක් කියන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේගේ සිටුේෂන් එක වෙනස් වුණා කියන්නේ කවදාවත් පහට නැගිටින්න බැරෙන හැමදාම පාන්දර 2යි 3යි නිදා. ඒ කියන්නේ එතකොට වැඩ කියන්නේ පුදුම විදියට වැඩ ඔක්කොම අවුල්ලා ඒකින්ද නෙවෙයි. භාවනාවෙන්ද නෙමෙයි වෙන වැඩකටයුතු වල ප්‍රශ්න ඇවිල්ලා ඒවට කියන්නේ ඉමීඩියට්ලි කරන්න ඕන දේවල් ඇවිල්ලා එතකොට හැමදාම පාන්දර දෙකයි නිදා ගන්නකොට එකයි දෙකයි ඊට පස්සේ දවස පුරාම මේ හැලහැප්පෙන්නොත අර පාන්දර පාට නැගිටිනවා කියන කරගන්න බැරි වෙන තත්ත්වයකට ආසාව ඉන්නත් එක එහෙම ඒකට මාසයක් දෙකක් තාමත් එහෙම තමයි. ඉතින් මාසයක් දෙකක් එහෙම ට්‍රයි කරන්න ගියාම අර ඉතින් ගිහි ජීවිතේ එහෙම කාලවල් එනවා සර්. ඒතර එහෙම කරන්න ඕනේ කියලා තිබ්බට ඒක ඔබා ගන්න බැරි වෙන සිද්ධි යෙදෙනවා. එතකොට ඉතින් මේ ප්‍රයරිටස් කියන හලන්ඩත් බෑන් සමරලාට වැඩක දෙයක් කාවහම ඒක දවල් පැරිනම් රෑහරි අපිට කරන්න වෙනවා ඇති එහෙම නැත්තං වෙන රස්සාවක් ඔොයාට එහෙම කාල්ල වෙනන්න එතකොට ඒක එතකොට බාධාවල් ලැතිනවා මාසක එතකොට ඉතින් ආපව් ආපව බින්දුවට ගීම් පටන්ගන්න ටික දවසක් කැන්ඩල්ලා ඒවා ගෙනවල් බෙඩ පුළුවන් ඒක හරි මිදන කියන එක දැන් ඒක පොයින්ට එකක් තියෙනවා දැන් සමහර අපි අපි පැවිදි වෙලා වගේක් දැක්කේ ඒ දවස්වල අසනීප වෙනවා. ඒ දවස්වල. දැන් නම් එහෙම එකක් නැහැ. ඉස්සර ටිකක් හොඳට භාවනාව වැඩිගෙන එනකොට මොනවා හරි වෙලා අසනීප වෙනවා. අසනීපයක් එනවා ඊට පස්සේ සති දෙක තුනකට භාවනා කරන්න බැරි වෙනවා. බැරි වෙලා ආයෙ බින්දුවට වැටෙනවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා. එතකොට ඒක හරි ඊට පස්සේ ඕකේ හැබැයි මේ දිනේ කාරණාව තියෙන්නේ මේකේ දැන් හැමදේම රෑ දෙක තුන වෙනකන් වැඩ කරන් දිගට වුණොත් එහෙම එතකොට ඒක තමන් ඒ જાති රස්සාවක් නෙමෙයිනේ කරන්නේ. ඒත අපි හිතමු මේ හැමදේම මාස ගණන් අවුරුදු ගණන් එක දෙරෑ දෙක තුනට මේ වෙනකන් වැඩ කරනවා උදේ ඊට පස්සේ පහට ආයට ඇහැරෙනවා වෙනම් එහෙනම් යා ජොබ් එක මාරු කරනවනේ මේ ජොබ් එක කරන්න බෑ කියලා එතකොට එහෙම නැතුව මාසයක් හමාරක ඒක කමන්නේ ගියාට ආය මට විවේකී හම්බෙච්ච ගමන් මම පටන් ගන්නවා කියන තැනේ ඉන්න. ඒ අදහසේ ඉන්න. එහෙමයි සනත් ඒක තමයි සත්‍ය සනත් ආය පටන් ගන්න කියලා ඉන්න ඒක සමහරලාට මාසයක් විතර අහු වෙනවා අර දක්වාගේ ආවම ඒ කියන්නේ ආපහු රූටින් එක වෙනස් කරගන්න මාසයක් විතර සමහරලාට යනවා ඒ වෙන ඒක තමයි ඊට පස්සේ එකක් තව උපක්‍රමයක් කියන්න එයා කරන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්නේ දැන් මම දන්න වෙද මහත්තයෙක් ඉන්නා මම එයාගෙන් තමයි ඒක ඇතරම දැක්කේ ඒ වෙද මහත්තයා ඔය කුලත්ගේ වෙද මහත්තයා කියලා ගම්පහ පේඩ් කරන වෙද මහත්තයෙක් ඉන්නවා එයාත් බණ භාවනා කරනවා බණ භාවනා කරන්න කැමතියි එයාටත් වෙලාවක් නැහැ ලෙඩ වෙනවා උදේ ඉඳන් පාන්දර දෙක තුනටත් බෙහෙත් දෙනවා. එහෙම ඊට පස්සේ එයා මට කියනවා ශ්වාස පුදුම කරදරයක් වෙලා තියෙන මේ මිනිස්සු ඈත ඉඳන් එහෙම මේ ගන්නොත් වැඩි එයා. හැබැයි එයාගේ දක්ෂ දක්ෂතාවය හොඳටම හොඳයි. ඒ හින්දා ගොඩාක් ලෙඩ වෙනවා. ඊට පස්සේ දැන් එතකොට එයාට මනක් භාවනා කරගෙන හරි මේ වෙලාවක් නැති ප්‍රශ්නයක් තිබුණා. මේ මිනිසයා දැන් දැන් නම් ගෙදරින් දැන් කරලා ඉස්සර නම් වැඩට යනකොට ඒ වැටට යනකොට මම කියන්නේ කියලා කියලාත් ඇති මෝටර් බයික් එක පදිනකොට එයා අනිත්‍ය භාවනාව කරනවා මෝටර් බයික් එක පදිනකොට අනිත්‍ය භාවනාව කර කර යනවා මේ කොළඹ යනවා ගම්පහ ඉඳන් කොළඹ හැමදාම වැටේ අනේන ඒ පැය දෙක එයා අනිත්‍ය භාවනාව කර කර යනවා එහෙම එකක් කරලා තිබුණා ඊට පස්සේ දැන් දැන් නම් එහෙම නෙමෙයි ගෙදරින් තමයි බෙහෙත් කරන්නේ එතකොට මෙයා කරන්නේ හැම ලෙඩෙක්ම ලෙඩෙක්ම එළියට ගියේ ඊළඟ ලෙඩා එන්න කලින් ඒ සුළු වෙලාවේ යා එක්ක මරණ සතිය මේ මෙහෙම ස්වභාවයන් තියෙන්නේ කියලා ඒ මානසිකත්වයට යනවා. සංඥාව උපදවනවා මොහොතකට හරි. ඒ කියන්නේ එයා මරණ සතිය ඒ දවස්වල කරගෙන හිටියා. එයා එක්ක මම ඇහුවේ නැහැ කොහොමද මරණ සතිය කරන්න කියලා විස්තර වශයෙන් ඇහුවේ නැහැ. එයා කියනවා ස්වාමීන් වහන්සේ ලෙඩෙක් ඇවිල්ලා බෙහෙත් තරම් ලෙඩා එළියට එනවනේ ගිහිල්ලා අනිත් ලෙඩා ඇතුළට එන්න විනාඩියක් දෙකක් විනාඩි අපි හිතමු තප්පර 30ක් හරි යනවා කියලා 30ක්වත් එතකොට ඒ වෙලාවේ එයා මරණ සතිය කෙටි මෙනෙහි කිරීමක් කරනවා ඒ විදිහට ඒ කියන්නේ එයාගේ අතහරින්නේ නැහැ කියන එක අන්න ඒක නියම වීරියක් එතකොට අපි ගත්තොත් එහෙම දැන් දවසෙම වැඩ කටයුතු කිව්වට අපිට විනාඩි 5ක් හරි මේ පොඩි මැද්දෙන් නිකන් විනාඩි 5ක් විනාඩි 2 3ක් හුස්මත් එක්ක එකතු වෙලා ඉන්න මේ නැත්තම් අපිට අපි කැමති වෙන භාවනා සංඥාවකට හිත යොදවලා ගන්න බැරි කමක් නැහැ නේ මේ දෙන්නේ. දවසේම අපි බිසී කිව්වට එහෙම නෙමෙයි. එහෙමයි. එහෙම පුළුවන්. එහෙමයි. එතකොට මේ පොඩි පොඩි ඒවට අල්ලන්න එතකොට. සුළු සුළු ඒවා අල්ලන්න. පොඩි වෙලාවක් ඒක කරන්න. ඒ අර ඒ මොහොතකට විනාඩි දෙකකට ගිහිල්ලා එන්න මානසිකත්වයට. ඒකත් ඒ සංඥාව ස්ථාවර වෙන්නයි සංඥා විශේෂයෙන් මේ අපි මොකක් හරි භාවනා කරන සංඥාව තියෙනවා ඒ සංඥාව හිතේ ස්ථාවර වෙන්න උදව් කරන එක ඊට පස්සේ මේ මානසිකත්වයේ දිගට පවතින්න උදව් කරන එක එහෙමයි සර් එහෙම එහෙම හරි කරගෙන යන්න ඕනේ මොකද එහෙමයි සර් අර ගොඩක් කැප වෙලා එක සැරේ කියන්නේ එක සැරේ කියන අර ඒකට විශේෂ උත්සාහයක් ගන්නකොට ඒක සාමාන්‍යයෙන් බාධා වෙන ස්වභාවයක් තියෙනවා මට කියන්නේ කීප සැරයක් <laughs> අනිවාර්යයෙන් තියෙනවා ඔබ උත්සාහ කරනකොට බාධා වෙන ස්වභාවයක් තියෙනම තමයි ඔන්න ඔකට ඔය කාරණාවට තමයි මම අර ඔකට අර විශේෂ අර භාවනාව කියලා අර ඉෂ්ට දේවතාවුරු භාවනා කරන જાතිය කට්ටිය සම්බන්ධ වෙන්න ඕනි කියලා කිව්වේ. ඒ වගේ එකක් තිබුණොත් අපි ඔය මානසික ඕක ඕක වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ පැත්තට ඇදිලා යනවා. පැත්තට ඇදීගෙන යනවා. එයාගේ ජීවිතයේ තනිකරම මේ භාවනා පැත්තටම ඇදිලා යනවා. හැබැයි අනිත් දේවල් ටික ඔක්කොම නතර කරනවා නෙමෙයි දැන් අර දැන් මෙහි දැන් මං කිව්වේ මේ ළඟ දැන් තව දවස් දෙකකින් කෙනෙක් එනවා කියලා. එයාත් අවුරුදු 25ක් විතරේ භාවනාව කරනවා. එයා ඒ පංචජාතිකේ දිවා වෙලා දරුවෝ ඉන්නවා. ඒ ඔක්කොම තියෙනවා. ඒ වුණාට භාවනාව කියන එක ජීවිතේ වෙලා තියෙන්නේ. එතකොට දැන් දවස් 14කට ලංකාවට එන්නේ වැකේෂන් එකට එන්නේ. එයා දවස් 3ක් කැප කරනවා මේ මේ භාවනා ප්‍රෝග්‍රෑම් එක කරන්න. දැන් බලන්න දැන් බව ඒක මම යාට එහෙම එකක් ආරාධනා කරෙත් නෑ. එයා මාත් එක්ක හිතවත් වුණා. මං කිව්වා ඉතින් එන වෙලාවක අපේ තැනටත් එන්න මෙහෙමයි කියලා කිව්වා. ඉතින් එයා එනවා එහෙම. එහෙම. එතකොට දැන් අපි මේ ප්‍රයිවට් එක දෙන විදිය බලන්න වෙන කෙනෙක් දවස් 14ක වෙකේෂන් එකට යනවා නම් එයා කල්පනා කරන්නේ දැන් ඌව ගිහිල්ලා හරි යනවද මුලින් අපි මේ ලංකාවට යන්නේ මේ ඒවා දැන් නරඹන්නනේ අපි අන්තිමේදී බලමු වෙලාවක් හම්බුනොත් එහෙ යන්නේ කියලා අපි ප්‍රයොරිටි ලෙවල්ස් වෙනස් නේ අර කට්ටියගේ වෙනස් එතකොට එයා මුල් දවස් තුනේ ඒකට කැප කරනවා. සති දෙකේ. පැහැදිලිද මම මේ කියන පොයින්ට් එක? එන්නේ මේ පොයින්ට් එක බලන්නේ ඒක වෙන්නේ කට්ටියකේ අර ඒ භාවනාවට උදව් කරන ඉෂ්ට දේවතාවුන් වහන්සේලා වගේ කට්ටිය ලොකු සපෝට් එකක් දෙනවා පිටිපස්සේ ඉඳලා. අපේ වෙන්නේ අපේ තියෙන ඇත්තටම සාමාන්‍ය කෙනාගේ වෙන්නේ ඥාති බලවේග වෙන්න පුළුවන් අරවා මේවා වෙන්න පුළුවන් වටේ ඉන්න ඒ අය කකුලෙන් අදින එකක් වෙන්නේ හැම වෙලාවෙම. සපෝට් එක නෙමෙයි කකුලෙන් අදින එකක් වෙන්නේ. අපේ ජීවිතේ තවුරුදු ගාණක් ওই ප්‍රශ්නේ තිබුණා. පැවිදි වෙලා පැවිදි වෙලා තිබුණා. අවුරුදු ගාණක් තිබුණා ඒ ප්‍රශ්නේ. බුදුම විදියට කකුලෙන් අදිනවා. ඉහළට යන්න දෙන්නේ නැතුව. එහෙම එකක් තියෙන්නේ. ඒක ඒකින්ද තමයි යර අපි හැම වෙලාවෙම වැටෙන්නේ. අර කඩේක තියෙන්නේ හැම වෙලාවෙම අත දීලා ඇදලා ගන්න එකක් තියෙන්නේ. ඉෂ්ට දේවතා සපෝට් එක හම්බුනාට පස්සේ තියෙන්නේ හැම වෙලාවෙම අනිත් පැත්තට යන්න බෑ ආයෙ ඇදලා ගන්නවා මේ පැත්තට. එතකොට ඒ ස්වභාවය කෙනෙක්ගේ ඒ ඒ ස්වභාවය සකස් වුණත් පොළොව ආරක්ෂක දෙවිවරුත් එක්කලා ඉෂ්ට දේවතා සම්බන්ධය සකස් වුණත් එයාගේ භාවනාවට යහපතක් තියෙනවා ලොකු ඒක අර එයාගේ නතර වෙන්නේ නැහැ එන්නේ මේ පැත්තට තල්ලු වෙයි තල්ලු වෙයි ජීවිතේ යනවා අනිත් දේවල් නැති වෙන්නේ නැහැ එයාගේ ප්‍රයොරිටි අර එයා දකින විදිය ලෝකේ ඒක වෙනස් වෙනවා ඉතින් ඒක වෙන්න නම් අර ඒ භාවනාව ඒ භාවනාව කරන කෙනෙක් ඉස්සලා දවස් 3ක් කරලා ඒ විදියට ඒක කරන් දේවල් ටිකක් තියෙනවා පැරලා කරන්න ඕනේ. ඒකත් එක තමයි මේ ස්වභාවය වෙන්නේ. එහෙම බලන් දැන්ට අපිට කරන් තියෙන ඉතින් මේ අර ඔය විදිහට විඳිකටම් කරන් තියෙන සැරේ සැරේ අවශ්‍ය වෙලාවට විනාඩි කිහිපේ කිහිපේ හරි ඒකට පොඩ්ඩක් ඒ මානසිකත්වයට ගිහිල්ලා එන එකක් තමයි කරන්න තියෙන්නේ. එහෙම තියෙන්නේ. හැබැයි විරාජ්‍ය විරාජ්‍ය කියන දැන් කතා කරේ විරාජ් නම් නමේ හැමදාම නිදා ගන්න ඒතකොට උදේ නැගිටින්න බැරි එකට මොකක්ද ප්‍රශ්නේ තියෙන්නේ. කියද්ද වැරදි මම සාමාන්‍ය සමානයේ 8ට යනවා 8ට 5ක් විතර තියද්දි යනවා 8හමාරට වැඩ පටන් ගන්නවා 5හමාරට ඉවර වෙනවා මේ එහෙම තියෙනවා 8හමාරට නිදාගෙන උදේ ඇහැරෙන්නේ ඇහැරෙන්නේ ඉතින් 6ට විතර ඇහැරෙන සමහරක් විට මේ ඔය මේ පොඩ්ඩක් ඉතින් චුට්ටක් පහමාට විතර සම ඇහැරෙනවා. ඉතින් ඔය මේගොල්ලන් පොඩි අයට ඉස්කෝලේට කලින් යන්න දවසකට වගේ තිබ්බොත් එහෙම හැරෙනවා. ඒක හැබැයි හැම නිකන් රූටින් වගේ තියෙන නම හැමකට නිදාගෙන 6ට හැරෙන වගේ එක තමයි ස්වාමීන් ඒක පොඩ්ඩද එතන වැඩි නේද? ඉන්දික වැඩි නැද්ද එතන? මට නම් ස්වාමීන් වහන්සේ 11ට කලින් නිදාගත්ත දවසක් නම් හිතාගන්න බැහැ. ඒක තමයි. 9 මාරේ දැන් මේ මම සාමාන්‍ය 10 10 මාර තමයි නිදාගන්නේ. 4 මාර ඊළඟ තියෙනවා. විරාජ්ට පැහැදිලිව කරන්න පුළුවන්. ඕ නේද? විරාජ්ට පැහැදිලිව කරන්න පුළුවන්. ඇයි ඒක ඒක මොකද අර අන්න එතනින් තමයි ගන්න තියෙන්නේ. අපිට දැන් විරාජ්ට හොඳටම ඉඳ තියෙන කෙනෙක් වගේ ඉන්නේ. අනිත් අයත් ඔය විදිහ ඇති. දැන් 9 හමාර නිදාගත්තාම පැය 6ක් ගියා නම් පැය 6 නෙමෙයි 4 හමාර වෙනකොට කීයද? 3යි 7ක් ගිහිල්ලානේ. ඔව් 4 හමාරට 7ක් එනවනේ. පැයක් තක් වෙනවා. අනිත් එක තමයි දැන් උදේ වරුවේ උදේ එහෙම ඔපීතු පොයා පැයක් භාවනා කරලා කියන හතරමාර පහමාර පැයක් භාවනා කරලා කියනවා. ඒ කරාට පස්සේ ඒකෙන් ඇතිවෙන සැහැල්ලුවත් එක්කලා ඊට පස්සේ දවස ඊට පස්සේ අර කලින්ට වඩා නිදාගත්තට වඩා පහසුවකින් දවස යනවා. ඒ පැය නිදාගත්තට වඩා පහසුවකින් දවස යනවා. ඒ පැය භාවනා කරපුවාම. ස්වාමිනාස විරාජයිලාගේ වැඩවල පොඩි වෙනසකුත් තියෙනවා හැබැයි ඒගොල්ලෝ ස්වාමිනාස දැන් උදේ 8 ඉඳන් 5 වෙනකල් වැඩ කරනවා නම් මුළු ඒ මුළු පීරියඩ් එකම සම්පූර්ණයෙන්ම මං හිතන්නේ ඒගොල්ලොන්ගේ වැඩ කරන ස්වභාවයක් තියෙනවා මං මං දන්නේ ඒක එයා තමයි කියන්නේ ඒගොල්ලෝ ඒකොල්ල ල් ටයිම් එන්ගේජ් මං හිතන්නේ ඇර රේක්ස් නෑ ඒවගේ ප්‍රශ්න ඇති ම රේක විතරයි ස්වාමින්න්න සර එක දිකට මරක ලෙඩ්ඩු බලන්න කොටි අර පහමාර එක දිකට බලනවා මේ අර අතරමැක මාරුවන්න නෑ ලංචකට ගන්න බ්‍රේක විතර ඉතින ඒක තිතින් පෑභාගයක් විතරම හුවෙන්නේ ඉතින් එතොරර මොලේට කියන ටික ඉවරෙනකොට ටිකක් ටයඩ් තමා ඉතින් මේ ඒක තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ වැඩි වෙලා මේක නිදා නින්දර ටිකක් වැඩි <laughs> යොමු කරන්නේ. කියන්නේ ඒ ඒ මේ මෙහෙම විතරක් දකින්න. ඒ ටයර්ඩ්නස් එක තියෙනවා. ඇඟේ හිතේ හිතේ කයේ දෙකේම තියෙනවා. ඒ හින්දා ඔයා 9 හමාරට නිදා ගන්නවා. ඒක සම්පූර්ණයෙන්ම හරි. මම ඒක මොකුත් කියන්නේ නැහැ. 9 හමාරට නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔකේ ඇහැරෙන වෙලාවේදී පොඩ්ඩක් එහාට අරන් බලන්නකෝ. මුලින් පැය භාගයක් ගන්නකෝ. පොඩි පැය භාගයකට ගන්න. අපි හිතමු එකපාර පැයක් 7යි 9 6ට ඔය හැරෙනවා එකන මුලින් පහ මාට ගන්න. පැය භාගය මෙහා පැත්තේ තියාගන්න. මෙහා පැත්තේ තියාගෙන මේ පැය භාගය අනිවාර්යෙන් භාවනාව කරලා මේ පැය භාගය භාවනාවට තියෙන්නේ. කියන එකෙන් පටන් ගන්න. ඊට පස්සේ ඒක ටිකක් ප්‍රශ්නයක් නෑ වගේ තේරෙනවා ඒක පැයක් යනකම් යන්න. එතකොට තේරෙයි අර දැන් මොකද උදේ උදේ වෙනකොට ටයර්ඩ් නෑ නේ. හිතරයි කායකයි අපහසුව නැහැ. මම ඒකයි රැයට භාවනා කරන එක වැඩි යෝජනා කරන්නේ නැත්තේ ඒක ගොඩක් අපහසු වෙන්න පුළුවන් කෙනෙකුට. ගොඩක් අපහසු වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල රත්නෙත් එක්ක අර ස්වාමීන් වහන්සේ තනිස්සාසෙත් කිව්වා මේ නිකන් කය වෙනස් වෙලා තියෙනවා වගේ කියලා දැනෙනවා කියලා. ඇයි දැන් මෙහි තියෙන පොල් ගස් විතරයි අපේ ආරණ්‍ය තව එකක් නැහැ. එතකොට ඒ ස්වභාවයත් එක්කලා මේ අර ප්‍රශ්නේ අධිකව දැනෙනවා. එතකොට ඒවත් එක්ක භාවනාවට පාදා වෙනවා. දැන් අපි ওই රටේ ඉන්නකොට ඒ ඒ ස්වභාවයත් එක්ක ඒ පරිසරයත් එක්ක භාවනාවට හරිය ෂෝක් එක. හරියම පහසුවක් තියෙනවා. ඒක. මෙහෙම මේ රටේදී වෙනස්. විරාජ ඔහොම කරන්නේ නැහැ. පැය භාගයක් කලින් ගන්න මේ අනිවාර්යයෙන් මේ පැය භාගේ භාවනා කරන ආනාපාන සතිය මොකක් හරි භාවනා කරන ඊට පස්සේ ඒක පැයක් දක්වා ඔයාටම තේරෙයි පැය භාගේ හොඳට යනවනම් ප්‍රශ්නයක් නැතුව යනවා මේ තව ටිකක් වෙලා භාවනා කරනවා හොඳයි කියන මානසිකත්වය ඔයාටම ඇති වෙයි. ඇති වෙනකොට පැයක් ගන්න. ඊට පස්සේ ඔයාගේ දවස කලින්ට වඩා සැහැල්ලුවෙන් යනවා තේරෙන්නේ. ඒක හොඳට මම දකින්න පුළුවන්. මම පැහැදිලිවවත් දකිනවා උදේ මොනවාරි වෙලා මට පැය භාවනා කරන්න බැරි වුණොත් එහෙම දවල් පීඩාවෙන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක නිකන් නෑවේ නෑ ඇති ගතියක් තියෙනවා. අපි නාන්න නැතුව ඇඟේ දාඩිය දාගෙන ඉන්නකොට තියෙන යම් පොඩි අපහසුාවක් තියෙන. එන්නේ විදියට හිතට හිතට පොඩි අපහසුාවක් තියෙනවා. අපහසුාවක් කියන්නේ මන්ද පීඩාවක් එපා වෙන එකක් නෙමෙයි. නිකන් ඊට වඩා හොඳට පොලිටියකට හිත තියෙන්න තිබුණ එක නැති කරගෙන ඉන්නවා වගේ. පැහැදිලිද? ඔව්. ඒ හින්දා විරාජ් අනිවාර්යයෙන්ම ඔක පටන් ගන්න හේතුව තියෙන්නේ මේක මම කියන හින්දා නෙමෙයි. ඔය කට්ටිය කල්පනා කරන්ඩ දැන් ඔය දාන සීල භාවනාවල භාවනාවෙන් අපේ මානසිකත්වය වෙනස් කරන ස්වභාවය ඊට පස්සේ අතිශය බලවත් කුසල් සිත් උපදවන හින්දා අපේ සසර ගමන අනිත් පැත්තට වේගෙන් කැරකිලා යනවා. කියන්නේ අපේ නැත්තම් සමහර සතර පාය හරහා යන තිබ්බ සසර ගමනක් එයාගේ සුගතිය බඹලවා හරහා ඒ පැත්තට නැමෙනවා වගේ එකක් වෙනවා. ලොකු වෙනසක් කරනවා. ලොකු වෙනසක් කරනවා. අපිට ඒ ලොකු වෙනස ඒක මෙන්න මේ වගේ අපි දැන් හිතන්නකො මොකක් හරි රේඛාවක් තියනවා කියලා දිගට එක අනන්තය දක්වා විහිදෙනවා කියලා රේඛාවක් ගත්තොත් එහෙම මේ අපිට දැන් අපි පොඩි අංශකයක් දෙකක් වෙන්න පුළුවන් මේ පැත්තෙන් දැන් වෙනස් කරන්නේ. එතකොට අපිට දැන් පේන්නේ නිකන් වෙනසක් උන්නේ වගේ ඒ පැත්තටම වගේ කියලා තමයි අපිට මේ ජීවිතේ පේන්නේ. හැබැයි ඕක එහාට එහාට යනකොට ලොකු ලොකු වෙනසක් ඒක. විශාල වෙනසක් කරනවා. ඒ වගේ භාවනාවක් කරගෙන යන ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට තල්ලු වෙලා දැන් මේ ධර්ම ශ්‍රවණයත් ඒ වගේ එකක් අද මේ කරන භාවනාවත් ඒ වගේ එකක්. ඒ වගේ කරගෙන යන ජීවිතේ අපි හිතනවට වඩා වේගෙන් අනිත් පැත්තට නැමෙනවා. ලොකු යහපතකට යනවා. ඒ හින්දා තමන් ඒක අත්නොහැර කරන්න බලන්න මේ වෙලාවක් දාගන්න ඕනේ. වෙලාවක් දාගන්න වෙලාව බැරි කෙනාට කරන් තියෙන අර ඉන්දිකට වගේ කරපු විදිය තමයි විනාඩි කීප කීප වගේ මැද්දේ පොඩි බ්‍රේක් එකක් අම්ම කර විනාඩි කීපයක් ආයේ මානසිකත්වයට ගිහිල්ලා එනවා. තමන්ට ආනාපාන ඒ තමන්ට පුළුවන් එකට ආනාපානට යන්න බැරි නම් එයාට පුළුවන් එකට සරල භාවනාවකට හරි නැත්නම් මේ කය සැහැල්ලු කරන එකට හරි එහෙම එකට හරි ගිහිල්ලා යන්න. එහෙම දකින්න. තව කාට හරි මොකක් හරි ඒ තමන් කරන භාවනා ගැන අහන් දෙයක් තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඒ අර බිසි දවස් එනවනේ ස්වාමීන් වහන්සේ අපිට මේ ඒකෙදි අර එක ක්‍රමයක් මේ ඒක يعني අර ෂව එක ෂාවේ නාන වෙලාවට ස්වාමීන් වහන්සේ කවුරු කරදර කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒතර විනාඩි 10ක් විතර හම්බ වෙනකොට ඒ වෙලාව පාවිච්චි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඇත්තට මම ඒක කරනවා. ඒකට ආන ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ දැනීමත් හොඳයි අර රස්නේ වතුර, සීතල වතුර කියලා ඒ වගේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි සද්දයක් ගන්නත් පුළුවන්. එහෙම. එහෙම අවස්ථාවක් තියෙනවා සයන. විනාඩි 10ක් 15ක් හම්බ වෙනවා එතකොට. අනිවාර්යයෙන්. අන්න ඒකත් බොහොම හොඳ කතාවක්. මමත් ওই විදිහට කරලා තියෙනවා. ආන්න මේ කියනකොට මතක් වුණේ අපිව දැම්මා පැවිදි වෙච්ච අලුත මේ ඔය කඩුවෙල කඩුවෙල තියෙන අපි පැවිදි වෙච්ච එක සාකාවක් ඒ කඩුවෙලකට දැම්මා. ඊට පස්සේ ඒ දවස්වල එහෙ මේ ඔය එහෙ කටයුතු කොච්චර අධිකද කියන්නේ කටයුතු අධික වෙලා ස්වාමීන් වහන්සේලා වැඩි වෙලා එක දැන් එක නිකන් ලොකු කාමරයක් තිබ්බා අඩි 15 15 වගේ කාමරයක්. 15 20 වගේ කාමරය ඕකේ ස්වාමින්වහන්ස මාත් එක්ක තව ස්වාමින්වහන්සලා පස් නමක්ද හය නමක්ද සැතපෙන්න ඒ කාමරේ විතරයි තියෙන්නේ. ඒ කාමරේ විතරයි. දැන් අනිත් ස්වාමින්වහන්සලා වැඩි භාවනා පැත්තට පන්නන්නේ නැහැ. දැන් එහෙම තියෙද්දි දැන් පස් හය දෙනෙක් ඉද්දි අපි මැද්දෙන් ඉඳගෙන භාවනා කරන්නත් බෑනේ. තේරෙන්නේ දැන්. මම බාලම් ස්වාමින්වහන්සලා ඒ කාලේ. ඉතින් දැන් මට අනිත් අය කියන්නත් බෑ අපි භාවනා කරමු කියන්නත් බෑ. ඕව කියන්න බෑ. දැන් මට භාවනා කරන්න වෙන තැනක් නැහැ. ඔතන එතන නැහැ. භාවනා ශාලාව තිබ්බා ඒක කඩලා. ඒක කැඩුවා. ඒක වෙන මොකක් හරි එකක් හදන්න කියලා භාවනා ශාලාව කැඩුවා. වෙන කිසිම තැනක් නැහැ ඒකේ. ඒක පොඩි ඒක ඒක ඒක පොඩි ඒ ශාකාවත් ඒ පොඩි එකක් ගිය කට්ටිය දන්නවා මම මොකද කියලා නම් කියන්නේ නැතෝ කියන්නේ. ඊට පස්සේ එතකොට වෙන කිසිම තැනක් නැහැ දවල්ටත් දෙකේ මිනිස්සු අවතරත් මිනිස්සු භාවනා කරන්න තැනක් නැහැ. ඊට පස්සේ මම බැලුවා හරියන්නේ මේ ඔය එකම තැන තමයි මට හම්බුනේ මේ බාත් รู ම් එකේ පෑන් පහසු වෙන්න ගියපුවාම මේ විනාඩි 20ක් 25 ඒක තියෙනවා. ඊට පස්සේ මම shower එක ඇරලා මේ පළඟක් බැඳගෙන ඉඳගෙන බාත් รู ම් එකේ මම ඇත්තටම භාවනා කරා. ඊකට මම ඒක කරා. ඒක ඒක ඒ කාලේ විතරයි ඊට පස්සේ මම ඇත්තටම එතනින් ප්‍රධාන තැනට ඇවිල්ලා මම කිව්වා මට මෙතන නම් ඉන්න බෑ මට වෙන තැනකට යන්න ඕනි කියලා වල බොහොම අමාරුයි. මම අර වෙන තැනකට විවේක තියෙන තැනකට ගියා පරිසරයකට. එතකොට ඒක මාත් කරා ඒ කාලෙදි. ඉතින් ඒක ඒක හොඳ එකක්. ඒක එහෙම කරන්න පුළුවන්. යා ඒ වෙලාවේ මොකක් හරි මෛත්‍රී භාවනාව හරි කරන්න පුළුවන්. තමන් මොකක් හරි භාවනාවක් තමන් කැමති තමන්ට පහසු ආනාපානසතිය තියෙන භාවනාවක් කරන්න බැරි වතුර වැක්කෙන්නේ නේද? වෙන මොකක් හරි භාවනාවකට යන්න පුළුවන්. එහෙම බලන්න මාත් ඒක කරලා තියෙනවා. බොහොම හොඳයි ඒ කාරණාවත් ඔන්න ඉන්දිකටත් පැය භාගයක් දෙපැය භාග දෙකක් විතර හම්බුණා මට විනාඩි 22ක් විතර. භාවනාව කරගන්න. හරි. තව කාටද මොනවද කියන්න තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මේ මමත් උත්සාහ ගන්නවා දිනපතාම අඩුතරමින් විනාඩි 20ක් 25ක්වත් භාවනා කරන්න උත්සාහ ගන්නවා. සමහර දවසකට ඉතින් මේ විනාඩි 40ක් 45ක් එහෙමත් යනවා. මම හුඟක් දුරට මේ පාන්දර තමා යොදාගෙන තියෙන්නේ මොකද පරිසරෙත් නිශ්චලයි හිතත් හොඳයි එතකොට නැකිල්ල ඉවර වෙලා මේ සාමාන්‍ය මම තුනට තුනමාට ඇහැරුණත් මම නැගිටිනවා සමහර දවසකට කම්මැලිකම තිබුණොත් නිදනවා නැත්තම් නැවත් නැකිලා දැන් භාවනා කරන්න ඕන මම ටිකක් හතරටද මම බුද්ධ පූජාව සකස් කරන්න කුස්සියට යන්න ඕනි ඒ අදහස හිතේ තියාගෙන මේ ඇඳේ ඇඳ ඇඳටම හේතු වෙලා මම ටිකක් ඉතින් භාවනා කරනවා. සමහර අවස්ථාවලදී හොඳ වෙලාවලුත් තියෙනවා. හිත සමාධි වෙන වෙලාවල් තියෙනවා. සමහර බොහෝ වෙලාවට හිත විසිරලා යන වෙලාවලුත් තියෙනවා. මම ඊට පස්සේ දැන් ඒක ටිකක් කෙරුන්නේ නැහැ කියලා මගේ හිතට මදිකමක් වගේ නම් මම උදේ බුද්ධ පූජාව තියලා ඉවර වෙලා එතන දැන් ගෙදරට කවුරුත් ආවේ නැත්තම් මට හොඳ පසුබිමක් එතන සකස් වෙලා තියෙනවා. මම ඊට පස්සේ නැවත අර භාවනාව නැවත ආයේ මේ උත්සාහ අරගෙන ආයේ කරන්න උත්සාහ ගන්නවා. එතකොට දැන් රාත්‍රී කාලයට උනත් සමහර දවසකට මට හිතෙනවා ධර්ම දේශනා උපවහන්සේලාගේ මහලා මට හිතුණොත් අඩුතරමේ විනාඩි 10ක් 15ක්වත් මං මේ කරන්න ඕනි කියලා මං අර මූණු භාවනාවක් කරනවා. ඒ වගේම අර බුදුගුණ නවාරහදී බුදුගුණ භාවනාවක් කරනවා. ඒ කරලා අර විදර්ශනා භාවනාවක් කෙරෙන්නේ සතියකට දවස් දෙකකට තුනකට වැඩිය කෙරෙන්නේ ඒක කරන්නේ අර මේ පාන්දර යාමේ කරන කාල ඒ කාලයේ තුල තමයි උත්සාහ ගන්නේ ඒ භාවනාව වඩන්න. මම ඔන්න ওই විදිහට තමයි මගේ දවස වියෙන් කරලා තියෙන්නේ. ඒක හොඳයි අම්මා අම්මට ඉතින් විවේකය නම් අම්මට දැක හදා ගන්න පුළුවන් කෙනෙක්. දැන් ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ මොනුගුරෝ අර මේ දරුවෝ කවුරුත් ළඟ නැහැ. ඒකත් එක දැන් වැඩ කරන්න උදව්වට කෙනෙක් ඒකත් ඇවිල්ලා යන්න පුළුවන්. ඒකට ඒ වුණාට අම්මට ඕන විදිහට ඒ අයව හසුරවන්න හැකියාව තියෙනවානේ. ඒ හින්දා ඒ කියන්නේ උදේ කොහොමත් උදේ පැය භාගේ විනාඩි 40ට වඩා උදේ පැයක් විතර කියලා හිතා ගන්න. පැයක් හදා ගන්න. උදේට. පැය කියන එක හදා ගන්න උදේට. අනිත් දේවල් ඒ කරපු විදිහට කරගෙන යන්න උදේ පැයක් හදා ගන්න. උදේ පැයක් ඒතන මේ කියන්නේ එතන ඉඳගෙන ඉන්නවා පැයක්. භාවනාව කරලා ඉවරලා ඊට පස්සේ දහම් කාරණාවකට දැන් භාවනාව කරලා විනාඩි 40න් පස්සේ බෑ කියලා හිතුනොත් එimhe හිතට වෙන මොකක් හරි S2 අරගෙන දහම් කාරණාවක් හරි මෙනෙහි කරන්න. තව අහලා තියෙනවද මොනවා හරි දහම් කාරණා අහලා තියෙනවා මේ දේවල් ජීවිතයේ ස්වභාවය ගැන ඒ මොනවා හරි දහම් කාරණාවක් මෙනෙහි කරන්න. විදර්ශනාවට සම්බන්ධ කාරණාවක් වේවා මේ නැත්තම් එක භාවනාවක් කරලා බෑ කියලා හිතුනොත් ඒ භාවනාවක් හරි වෙන මොකක් හරි භාවනාවක් කරන කොහොම හරි පැය එතන ගත කරන්න බලන්න. ඒක තියාගන්න. එතකොට අම්ම දැන් පටන් ගන්න වෙලාව හරි ඒ ටිකක තියෙනවා. ඉවර වෙන වෙලාව පැය දක්වා ගෙනියන්න ඒක උදේට. ඒකයි කියන්නේ. ඊට පස්සේ එතකොට මේ අර ඊට පස්සේ බුද්ධ පූජාවල් හදන ඒ වගේ ඒවාට යොමු වෙන්න. හරි එහෙනම් මම හිතනවා මේ තව අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවනේ එහෙනම් මයික් ඕෆ් කරගන්න අම්මා. හැමලෙන් කතා කරලා පස්සේ මයික් ඕෆ් කරන්න මතක තියාගන්න. තව කාට හරි අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවනේ කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ආ ඔව් කවුද කිය සුදේ කියන්නේ නේද? ස්වාමීන් වහන්සේ භාවනා අරමුණ පහසු වෙලා තියෙන එක මේ ඒක හොඳ දෙයක්ද? මොකද මම බුද්ධානුස්සති භාවනා කරන හුඟක් වෙලාවට. බුද්ධානුස්සති භාවනා කරද්දී අරහම් බුදුන් අරන් වෙලා ඉතින් බුදුහාමුදුරන් ශරීර ස්ථාන හයක් මෙනෙහි කරමින් බය භාවනාව ඉහළට පහළට කරගෙන යන්නේ. හ්ම්. ඒ මේ භාවනා කරන ස්වාමීන් වහන්සේ මට කිසිම පැටලීමක් නැතුව ඉහළට පහළට භාවනා අරමුණ යන්න පුළුවන්. ඉතින් මේ ඔව්. ඊට වැඩි ප්‍රමාණයක් උඩ පටේ ඉන්න පුළුවන් අරමුණ කැඩෙන්නේ නැතුව. ඉතින් මට මට හිතෙනවා මේක බල ලේසි වැඩි අර ලේසි වැඩිද මේකෙන් ප්‍රතිඵලයක් නැතිවීද දන්නේ නැහැ කියලා වගේ ටිකක් හැඟීමක් ඇති වෙනවා. ආ නෑ ඉතින් ඒ භාවනාව ඔයාලට වැඩෙනවනේ. ඔයා කියනවානේ වැඩෙනවා කියලා. හොඳට අවධානය එකේ හිටිනවන්නේ. එහෙමයි. භාවනාව හරි මම මේ කාරණාව කියන්නකො භාවනාව වැඩිනවද නැද්ද කියන එක මෙන්න මේ වගේ තමයි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? හිතේ අපේ වෙන වෙන කල්පනාවල් එන්න එන්න අඩු වෙනවා. වෙන වෙන දේවල් වෙන වෙන දේවල් අපි හැම වෙලාවෙම විතර එක එක දේවල් දවස් සිද්ධ වෙච්ච දේවල් ඊයේ සිද්ධ වෙච්ච දේවල් ඔයගෙව කල්පනා කරගෙන ඉන්නවනේ එක එක්කෙනා ගැන. ඒ කල්පනා කරනේව එන්න එන්න එන්න එන්න එන්න අඩු වෙනවනේ. ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. කාමච්ඡන්ද නීවරණ එන්න එන්න අඩු වෙනවා නම්. ඒ කියන්නේ අපේ භාවනා අරමුණේ එන්න එන්න අපේ හිත තියෙන ගතිය වැඩි වෙනවා නම් භාවනාව වැඩෙනවා. හරි? ඒ කියන්නේ පංච නීවරණ අඩු වෙනවා නම් භාවනාව වැඩෙනවා. දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාද. ඒ කියන්නේ පලින් භාවනා අරමුණ සමහරලාවට භාවනා අරමුණේ තරහින් හිටිය අපිට තරහ සිතිවිලි කලින් තිබුණා නම් තරහ සිතිවිලි ගෙන ගතියත් භාවනාව කරගෙන යන්න යන්න යන්න යන්න අඩු වෙනවා. අපි හිතමුකෝ භාවනාව කරනකොට තරහ සිතිවිලි තිබුණ නැහැ කලින් භාවනා කරනකොට එයාට හැබැයි තිබුණා භාවනාවට නිකන් අකමැත්තක් ගතියක් තිබුණා. දැන් ඒ අකමැති ගතිය මුකුත් නැතුව කැමැත්තෙන් සතුටින් භාවනාව කරගෙන යනවා කියලා කියන්නේ අර පැත්තෙන් ව්‍යාපාද නීවරණය කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ භාවනාව වැඩෙනවා. පැහැදිලිද? ඊට පස්සේ කලින් භාවනාව කරනකොට නිදිමතයි හරියට මේ නිකන් හිත ඇగిලෙනවා නිින්දට යන්න වගේ යනවා. දැන් භාවනා කරනකොට එන්නේ භාවනාව එහෙම නිින්දට යන ගතිය එහෙම නැහැ. හිත සිහියෙන් එතන ඉන්න පුළුවන් තත්ත්වය සකස් වෙනවා නම් තීන නිද්ද ගතිය අඩු වෙනවා නම් භාවනාව වැඩෙනවා. ඒ කියන්නේ. ඊට පස්සේ කලින් භාවනාව කරනකොට භාවන අරමුණේ තියෙන ආයෙ පොඩ්ඩක් එළියට යනවා ආයෙ එනවා ආයෙ එළියට යනවා වගේ විසිරෙන ගති එක එක මානසිකත්ව තිබුණා දැන් මේ මානසිකත්ව එන්න අඩු වෙවි යනවා කියන්නේ භාවනාව වැඩෙනවා. ඊට පස්සේ ඔය විදිහට භාවනාව වැඩනකොට ඔයාගේ මං හිතන්නේ ඔය තියෙන එකම තැන තමයි ඔයා ඒක ගැන සැක කරනවා භාවනාව වැඩෙනවද කියලා. සමහර ඔය කියපු කාරණා ටික ඔයාගේ වෙනවා. ඒ වෙද්දිත් ඔයා සැක කරනවා මගේ භාවනාව වැඩෙනවද කියලා. ඒක විචිකිච්ඡාවට අයිති. එතකොට ඒ විචික විචිකිච්ඡාවයි කියලා දැනගෙන සැකයක් කියලා දැනගෙන සැක කරන් දෙන්නේ නැන්නේ මගේ පැහැදිලිවම දන්නවනේ මගේ වෙන වෙන කල්පනාවල් එන ගතිය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ භාවනා අරමුණේ හිත කැමැත්තෙන් පහසුවෙන් ඉන්න ගතිය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ හිතේ නිදිමත ගතිය නැතුව භාවනාව හොඳට වෙනවා. ඊට පස්සේ හිත නිකන් විසිරෙන ගතිය එහෙට මෙහෙට වෙන ගතිය එන්නෙන් අඩු වෙවි යනවා කියන එක පැහැදිලිව දකිනවනේ අපිට සැක කරන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න ඕනි භාවනාව වැඩනවා කියලා පංච දීවරණ වල අඩු වීමමයි භාවනාවේ වැඩිම කියලා කියන්නේ. සමත භාවනාව. පංච නීවරණ වල අඩු වීමමයි සමත භාවනාවේ වැඩිම කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට අනවශ්‍ය නේද සැක කරන එක. ස්වාමිනාස ඒක මම හුස්ම රැල්ල වේගයේ හිමින් හිමින් නොදෙනී යන ගන්නට හුස්ම රැල්ල නොදෙනී යන ගතියක් එනවා. ඒකට කරන්න ඕනේ මං කිව්වා නේද? හුස්ම රැල්ල නොදෙනී යනකොට අර වෙනස බලන්න කියන ප්‍රශ්වාසය නෑ මගේ මේ බුදුන් භාවනා කරද්දී තමයි ඒක මට දැනෙන්නේ දැන් හුස්ම හුස්ම රැල්ල බොහොම සියුම් විදිහට යන්නේ කියලා. ඔව් හුස්ම රැල්ල සියුම් වෙනවා. මොන භාවනාවකින් හරි හිත එකඟ වෙනකොට හුස්ම සියුම් වෙනවා. ඕනෑ භාවනක හිත එකඟ වෙනකොට හුස්ම සියුම් වෙනවා. ඒක හරි. ශරීරය බොහොම ඒ කියන්නේ තැම්පත් වෙනකොට ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ බොහොම මේ නිකන් රිලැක්ස් වෙලා බොහොම තැම්පත් වෙනකොට ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ශරීරේ කලබල වෙලා මොනවා හරි කටයුතු කරනකොට කායිකව හෝ මානසිකව කලබලලා තියෙනකොට ශරීරේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඉල්ලනවා. එතකොට හුස්ම හුස්ම වේගය වැඩි වෙනවා. ඒක හරි ඕන භාවනාවක ඒක වෙනවා. එතකොට ඒකෙනු කියවෙන්නේ භාවනාව වැඩනවා කියන එක. හුස්ම සංසිඳනවා කියලා කියන්නේ ඒ භාවනාව කරනකොට හුස්ම සංසිඳනවා තේරෙනවා ඒත් භාවනාව වැඩනවා. ඒ හින්දා සැක කරන්න එපා සැකයක් සැකයක් එන්න එක ස්වභාවයක්. සැක එනකොට ඔයා ප්‍රත්‍යක්ෂව ඔයාට පෙන්ලා දෙන්න සාකි තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මේ කාමචන්ද හොඳටම අඩු වෙලා තියෙනවානේ. එහෙනම් මේක සැක කරන්න දෙයක් නැහැ නේ භාවනාව වැඩෙනවානේ. මේ ව්‍යාපාද ගතිය අඩු වෙලා තියෙනවනේ මේ තීන මිද්ද ගතිය පැහැදිලිව අඩු වෙනවනේ මේ උද්දච්ච කුච්චේ පැහැදිලිව අඩු වෙනවනේ එහෙනම් සැක කරන්න දෙයක් නැහැ මම මේ බොරුවන්නේ සැක කරන්න කියලා ඔයාට ඒ සාක්ෂි පිට සාක්ෂි මත පිහිටලා තීරණ කරන්න ඕනේ සැකේ නැති වෙන්න පැහැදිලිද හරි දරුවන් සරණයි. ඉතින් භාවනා කරන. අර මාළියා මහනුක අත්‍යවශ්‍ය කාරණා තියෙනවා නේද? භාවනාවට යමුනේ. අවසරයි. මමත් රැයට තමයි භාවනා කරන්නේ වැඩිපුරම. නමුත් බැරි වුණොත් උදේ පාන්දර තමයි භාවනා කරන්නේ. ඒ උදේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ උදේ පාන්දර කරනකොට භාවනාව හොඳට වැඩෙනවා. ඔව්. ඒක තමයි දැන් මට හදාගන්න තියෙන විදිහට මම විශ්වාස කරනවා. බුහන්සේ ඔව්. ඒකේ මෙහෙම දෙයක්ත් තියෙනවා. කාට හරි කෙනෙක්ට හැකියාව තියෙනවා නම් විනාඩි 10ක් හරි උදේ ඒක රැයටත් විනාඩි 10ක් හරි කරලා නිදාගන්න මේ උදේ භාවනාව කරන කෙනාට එතකොට පැහැදිලිව දකින්න පුළුවන් උදේ භාවනාව වෙනදාට වඩා වැඩෙනවා කියලා. මොකද ඒක කන්ටිනියු වෙනවා හිතේ. අන්න ඒ ස්වභාවය. නිදා ගන්න කලින් විනාඩි 10ක් 15ක් විතර මේ භාවනාවට තියලා ඊට පස්සේ හිත තියලා විනාඩි 10කින් 15කින් ඇති කියලා නිදාගත්තොත් එහෙම ඊට පස්සේ පහවදා උදේට ඒ මානසිකත්වයේ හිතේ පවතිනවා. තමට දැනනවා ඉඳගත්ටි ඉඳගන්න බොහොම කැමතියි හිත මොකද කලින් අපි දීලා තිබ්බ විතර්ක තිබුණේ භාවනාවට සම්බන්ධ. ඒ හින්දා හිත උදේට ඒක කියනවා. අපි කලින් දවසේ චිත්‍රපටියක් බලලා නිදා ගන්න බාන පහවදා උදේ ඒක මතක් වෙන්නේ නැද්ද? පහවදා උදේ ඒක මතක් වෙනවා ඒකට අදාළ දේවල් ටික. මොකද අර අපේ හිතේ අර ටික වැඩ කරා නිින්ද ගියා නිින්දෙන් පස්සේ දැන් මෙයා වැඩක් කරනකොට වැඩක් කරන්න බලනකොට හිත අර පරණ ෆයිල් එක තමයි යා ඕපන් කරගන්නේ. ඒ හින්දා අපිට ඒක භාවනා ෆයිල් එකක්ම දීලා තියන්න පුළුවන් නම් රැයට විනාඩි 10ක් 15 ඊට පස්සේ උදේට කන්ටිනියු වෙන්නේ ඒකයි. ඒකෝර අපිට තේරෙනවා හිත වෙනදට වඩා බොහොම කැමැත්තෙන් භාවනා කරන්න කැමති. ආන් එකත් එක ක්‍රමයක්. හරි එහෙනම් අපි අද එහෙනම් මම කල්පනා කරනවා අද අපි ආනාපාන සති භාවනාව අදත් කරමු. ඒ භාවනාව ටික ටික හදාගන්න බලන්න කෙනෙක් තමන් දැන් අදට මේ භාවනාව කරමු. ඔකට වෙන වෙලාවක වෙන භාවනාවක් කැමති කෙනෙක් කරන්න ඒක ඒකේ ආනාපානසති භාවනාවේ සරල අවස්ථා දෙකක් මම කිව්වා හුස්ම Tamanට තම මෙහෙම කියන්න මම බොහොම කෙටියෙන් කියන්නම් Taman කාරණා තුනක් කියන්න Tamanට හරියටම හුස්ම ඇතුළට යනකොටයි පිට වෙනකොටයි හුස්ම ගෑවිලා යන තැනක් Taman දැනට දන්නේ නැත්තම් ඒ කියන්නේ ආනාපාන සතියේ ප්‍රාථමික කෙනෙක්, එයා පටන් ගන්න කෙනෙක්, එයා කරන්න ඕනේ තමන්ගේ නාසයයි උඩුතලයි අතර තැන අතර හරියේ තමන්ගේ අවධානය ඒ පැත්තේ යොමු කරගෙන ඉන්න ගමන් හුස්ම ඇතුළට ගන්නවා ඇතුළට අරගෙන ඉවරලා හුස්ම පිට කරනකොට අර මේ කල්පනා කිරීමත් අතහරිනවා කියලා හිතනවා ඊට පස්සේ ආයෙ හුස්ම ඇතුළට ගන්නවා ඇතුළට ගද්දි මේ මෙතනින් මේ දෙක අතර තමයි අවධානය තියන් ඉන්නේ හරියට ටෝච් එකක් ගහන් ඉන්නා වගේ එතන එන දේවල් විතරයි අපි බලන් ඉන්නේ. ඊට පස්සේ මේ කල්පනා කිරීමත් අතහරිනවා කියලා ප්‍රශ්වාසෙදී හිතනවා. මොකද අර හිත හැමතැනම විසින් එක නවත්තන්න තමයි ඒක උපක්‍රමයක් විදියටයි කරන්නේ. එහෙම නැතුවත් මෙතනම තියන් ඉන්න පුළුවන් නම් ඇතුළට ගද්දී එළියට ගද්දී මේ කල්පනා කිරීමත් අතහරිනවා කියන එක හිතන්නේ නැතුවම ඒක ඒක අවශ්‍ය නැහැ. එතකොට එහෙම බැරි කෙනාට මේ කල්පනා කිරීමත් අතහරිනවා කියලා ප්‍රශ්වාසී හිතන්නේ අන්න එතකොට එයාගේ කොහේ යරි තැනක නිතරම එයාට එයාට දැනෙයි මේ මේ හරිය තමයි මගේ වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ කියන එක දැනෙයි. ආන් ඒ ප්‍රකට වෙන තැනට හිත හිමීට යොමු වෙයි. ඒකට එයා කල් දෙන්න ඕනේ හිතට හොයාගන්න එක. කල් දීලා වැඩේ කරගෙන යන්න ඕනේ. හිතට ඒක ප්‍රකට වෙයි ප්‍රකට වෙයි හිත හිමීට ඇඩ්ජස්ට් කරගන්න. ඒක තමයි පටන් ගන්න කෙනෙකුට ගෑ එතන ගෑවෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ සමහරලාට හිත ගොඩාක් විසිරෙන අවස්ථාවේ තියෙන්න පුළුවන් ඉදිනදා කටයුතු අරව මේවා හින්දා අන්න ඒ වගේ කෙනෙක් හුස්ම ඇතුළට ගන්නකොට ඒ තමන්ගේ ගෑවෙන තැනින් බලාගෙන ඇතුළට ගන්නවා දැනීමත් එක්කලා පිට වෙනකොට මේ කල්පනා කිරීමත් අතහැරෙන කියලා අර වෙනත් කල්පනාවල් අතහැරගෙන අතහැරගෙන අතහැරගෙන අර අවශ්‍ය තැනට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ සාමාන්‍ය තැන දන්න කෙනා හැබැයි හුඟක් හිත විසිරෙනවා නම් විසිරෙන ස්වභාවය තිබ්බනම් ආනාපාන සතිය එහෙම පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙමත් නැතුව ගොඩාක් සිතුවිලි වල ප්‍රශ්නක් නැහැ 100ට 70ක් 80ක් තමන්ගේ භාවනා අරමුණේ හිත තියෙන ගතිය තියෙනවා නම් එයාට ඒ තමන් හුස්ම ඇතුළට ගන්නවා හුස්ම හෙලනකොට මේ ප්‍රශ්වාසයේ වෙනස බලන්න පුළුවන්. ඒකත් තමන්ට ප්‍රශ්වාසයේ වෙනස බලන්න නැතුවත් හොඳටම ආනාපාන සතිය ප්‍රකට නම් ප්‍රකටව දැනෙනවා නම් ප්‍රශ්වාසයක වෙනස බලන්න ඕනේ හැබැයි අර කියන වගේ හුස්ම රැල්ල සියුම් වෙලා නොදෙනී යන ගති වලට වගේ යනවනම් ප්‍රශ්වාසයේ වෙනස බලන්න පටන් ගන්න එක කළ යුතුයි. එතකොට එයා තව පොඩ්ඩක් අවධානය තීරව කරලා බලන්න ගන්නවා. කොහොම මෘදුව අවධානය තීව්‍ර කරනවා එතකොට. මෘදුව. අයියෙන් නෙමෙයි මේ දැඩිව නෙමෙයි මෘදුව. අන්නේ අවධාන තීව්‍ර කරලා බලනකොට ප්‍රශ්වාසයේ වෙනස්කම පේන්න ගන්නවා හොඳට. ඒක අර විස්තර වෙලා වගේ පේන්න ගන්නවා. ටික වෙලා ගියාම ඒක කරනකොට ආශ්වාසයේ විස්තර වෙලා වගේ පේන්න ගන්නවා වෙනස. ඊට පස්සේ ආශ්වාසය ප්‍රශ්වාසය දෙකම එක සයිකල් එකක් විදියට සයිකල් එකක භාග දෙකක් නොදී ඒ එක සම්පූර්ණ සයිකල් එකේම හිත දුවන ගතිය බොහෝ දුරට දුවන් වගේ පටන් ගන්නකොට ඒ සබ්බකාය පරිසංවේදී තැන් වලට තමයි හිත තල්ලු වෙලා යන්නේ. පැහැදිලිද? එහෙනම් තමන්ගේ හිතේ ස්වභාවය දිහා බලලා තමන් ඔය කියපු අවස්ථා තුනේ මගේ දැන් තියෙන කොයි ස්වභාවයද කියලා බලලා ඊට අනුව යොමු වෙන්න භාවනාව. හොඳයි අපි එහෙනම් භාවනාව පටන් ගමු දැන් ටිකක් ගොඩක් වෙලා කතා කරපු ඉඳ අපි විනාඩි 40ක් විතර භාවනාව කරමු. මම අවසන් කරන්න කියන්න. හැමෝම තමන්ගේ කය සැහැල්ලු කරලා භාවනාව පටන් ගන්න. අපි එහෙනම් භාවනාව පටන් ගමු. හිතේ පහසුව ඇති වෙලා තියෙනවා ඒ වගේම සැහැල්ලුවක් ඇති වෙලා තියෙනවා ඒක අත්දැකීමක් විදිහට ගන්න. දැන් දැන්ස් දෙක අරින්න. තව කාට හරි අවසාන වශයෙන් අන්න දෙයක් හරි කියන්න දෙයක් හරි තියනවාද? හොඳයි එහෙනම් අපි භාවනාව අවසන් කරමු. එහෙනම් සිය හැම දිනම පෙරවන් සරණයි. පුණ්‍යවන්තම් සීලවන්තම් පුඤ්ඤකේ